මිනිස්සු ප්‍රතික්ෂේප කරාපිව එක මිනිසුන්ගේ අයිතියක් අපිට ඒක ඉතින් බලාත්කාරයෙන් ලබා ගන්න බෑ කෙසේ වෙතත් ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයාව අපි පැරද්දුවා මහින්ද රාජපක්ෂ මහත්මයා අපිව පැරද්දුවා ඉතින් අද රටේ මිනිසුන්ට තේරෙන ඉතින් ඒ දෙක ගත්තම අපි බොහොම ශක්තිවත් මිනිස්සු ඉතින් එතුමාව පැරද්දුවා අපි එතුමා අපිව පැරද්දුවා ප්‍රශ්නයක් නෑ ගැටලුවක් නෑ අපි පක්ෂත් එක්ක පක්ෂ ගුණාත්මක භාවයෙන් නිවැරදිව අපි ඉදිරියට ගෙනියන්න වත්මන් ජනාධිපති පක්ෂ සභාපතිතුමා එක්කද පක්ෂ වත්මන් ලේකම්තුමා එක්ක අපි එක්කව වෙලා ගුණාත්මක ආත්ම භාවයෙන් පක්ෂ ඉදිරියට අරගෙන යන කටයුතු කරනවා. සමහර ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් මේ මැති වෙන්නේදී අපිව වෛරක්කාරයෝ කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයට. ක්ෂත්ජාතික පාක්ෂිකයාට අපිව වීරයෝ කරා. මං ගුණාත්මක භාවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඉඳලා අපි පරාජය වුණා.